අවස්ථයි ගෞරවනීය මෑණිවරුන්ගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් වේලාවෙන් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට කර්මාවෙන් ඉල්ලා සිටිමු අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේට ප්‍රශ්න හතරක් සහ ප්‍රකාශ දෙකක් අපිට ලැබී තිබෙනවා. පළවෙනි ප්‍රශ්නය ගරු කටයුතු නායක සාමීපයස නායක හිමිපාණන් වහන්සේ සක්මන එළඹ සිටින සිහියෙන් යුතුව සක්මන ආරම්භ කළෙමි. සක්මනේ යෙදී සිටින විට පහත සඳහන් දේ මනවින් නිරීක්ෂණය කළෙමි. පොළවේ තද බව, සිනිදු බව, එරෙන බව, ගල් ඇනෙන විට දැනෙන වේදනාව මුළු සක්මන පුරාම මෙම தત્ත්වය පැවතිනි. මේවා බාධකයක් නොකරගෙන ඉදිරියටම ගියෙමි. දෙවරක් පමණ අරමුණෙන් බැහැරව සිත වෙනතකට ගියේය. වහා නැවත මූල කර්මස්ථානයට පැමිණියෙමි. මුළු සක්මනම සතිය පිහිටුවගෙන යාමට හැකිවිය. බාහිර අරමුණු කිසිවක් නැත. සිහිය මනාව පිහිටා ඇත. පර්යංක භාවනාව ආනාපාන සති භාවනාව ආරම්භ කළෙමි. හුස්ම ඇතුළු වීම හා පිටවීම නොදැනේ. පිම්බීම හා හැකිලීම සිදුවන බව දැනේ. ටික වේලාවකින් එයද නොදැනෙන තත්ත්වයකට පත්වේ. නලල තදවීම, තොල් තදවීම සිදුවේ. මේවා ගැන නොසලකා දිගටම ආනාපාන සතිය වැඩියෙමි. නොයේ කාලෝක ධාරා පෙනීම පෙනී දකි. මේවා ගැන සැලකිලිමත් නොවුයෙමි. මූලික අරමුණ වන හුස්ම ඇතුල්වීම හා පිටවීම ගැන පමණක් සිත යොමු කරගෙන සිටියෙමි. සිතවිලි පැමිණියේ පැමිණියේ වහා ඒ ඉවත් කර මූලික අරමුණට පැමිණියෙමි. මේ සම්බන්ධ මාහට විග්‍රහයක් කර දෙනසේක්වා ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. පරියංක භාවනා ගැන මතක් කරනවා නම් ඒ ආනාපානෙ දැනෙන්නේ නැහැ කියන වාක්‍යයක් අවශ්‍ය නැහැ. කමඨං සුද්ධ කරන වාතාවරණයට නැති බැරි මොනම දෙයක්වත් කියන්න එපා. දැක්කේ නැති දෙයක් බැරි වෙච්ච දෙයක් ලියන්න එපා. හම්බ වෙච්ච පේන දේ ලියන එක විතරයි. ඒකෙන් පේන්නේ අපේක්ෂාවකින් ගිහිල්ලා තියෙනවා. මට අරක පේන්න ඕනයි කියලා. ඉතින් එතකොට ඒ පේදේ පේන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන එකෙන් තියෙන්නේ වැරදි මතයකින් ගිහිල්ලා තියෙනවා. කාලෙත් නාස්ති වෙලා තියෙනවා. පෑනත් නැස් වෙලා තියෙනවා, කොලෙත් නැස් වෙලා තියෙනවා, අපිත් කාලේ නැස් වෙනවා. තව විපස්සනා පොතේ නෑ බෑ කියන වචන දෙක ඇත්තෙම නෑ. ඒ තියෙන ඉදිරිපත් වෙන දේ කියන එක විතරයි මේ කාරණාව හොඳට මතක තියාගන්න. එතකොට කියන දේ කෙටියෙන් අපිට ලියන්න පුළුවන්. අනිත් තොරතුරු නම් ගොනු කරලා තියෙනවා හොඳයි. ඉතින් මේ විදිහට භාවනා විදිහට යනකොට ඒ Tamanට පේන අරමුණේ විපරිණාමය මොන මොන විදිහට ඒක වෙනස් වෙනවද කියලා දිගට බලාගෙන යන්න බලනකොට ඔය ශරීරයේ අනිත් ඇඟවල ශක්මනේදී පරියන්කේ දේවල් පේන්න පටන් ගන්නවා. ඒවා බාධාවක් කරගන්න අවශ්‍ය නැහැ. ඒක මේ සතියේ තියෙන බවට ඇඟට හිත ආපු බවට ලකුණක්. තුඟ දෙනෙක් ඒව අපේක්ෂා කරන්නේ අපේක්ෂා කරන තු ආපුවම හිතනවා මේක මේ භාවනා වැරද්දක් නැත්නම් භාවනාවට අරියාදුවක් කියලා. එහෙම අරියාදුවක් නැහැ. ඒ තියෙද්දි පුළුවන් නම් ඒ බාහිරේ බලනින් අරමුණෙන් පරිබාහිරව ශරීරයේ নানা ප්‍රකාර sannivedana ආලෝක හැඟීම් පහළ වෙන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙද්දී තමන්ගේ මූල කර්මස්ථානයේ හිත පවත්වන්න පුළුවන් බව ලියන්න තරම් එකලාශයක් හිතේ තියෙනවනම් එයාට ඒ දුක් දෙන දේවල් දුක් වෙන්නේ නැහැ. දුක්පත් කරන්න බැරිව යනවා. අර අධිෂ්ඨාන ශක්තිය සහ එල්ලේ නිසා අන්නේ එල්ලේ සූදානම් වීම පරියන්කේදී මුලදීම සිදු වෙන්න ඕනේ. එතකොට හරි පැත්තට මේ දාගත්තම හැම බාධකයක්ම සාධකයක් කරගන්න පුළුවන් කලාවක් ඉගෙන ගන්න. ඒ නිසා ඒ වගේ ධෛර්යයෙන් ඉදිරියට යන්න කියලා අවවා මතක් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා පරයන්ක භාවනාවට ඉඳගෙන මීට ඉහත භාවනා අවස්ථාවලදී සිත හොඳින් සමාධිමත් වූ නමුත් මෙවර භාවනා අවස්ථාවේදී ආනාපාන සතියට සිත පිහිටුවා මා මෙතන ඉන්නවා යන්න මෙනෙහි කරමින් කොපමණ භාවනා කළත් සිතවිලි සමූහයකින් මාගේ භාවනාවට බාධා එල්ලවි. සිත අරමුණෙහි පිහිටුවා ගන්නට ගන්නා උත්සාහය ව්‍යර්ථ වේ. මෙසේ වන්නේ ඇයි? කරුණාවෙන් පහදා දෙන සීක්වා. තෙරුවන් සරණයි. ඔය මේක තමයි සංසාරයේ ස්වභාවයේ නමුත් අර ගිය පාර භාවනාවේ හොඳ ගතිය මේ සැරේ අපේක්ෂා කරපු ගතියක් වගේ තමයි පේන්න තියෙන්නේ. ඉතින් තමයි භාවනාවට වඩනට පස්සේ මේ පේන හිතවිල්ලට මොකද්දෝ ද්වේෂයක් තියෙනවා. ඉතින් එතකොට අහනවා ඇයි කියලා. ඒක හේතුවක් ඇතුව තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ මට පේන්නේ හිතවිලි කියලා. ඒකත් වර්තමානෙමනේ සිද්ධ වෙන්නේ, දැන්මනේ සිද්ධ වෙන්නේ, මටමනේ සිද්ධ වෙන්නේ. ඒක අරමුණක් කරගත්තා නම් එතකොට බලන්න පුළුවන් මේ හිතවිලි අතීතේට අනා බර හිතවිලිද අනාගතයට බර හිතවිලිද මනාපයට බර හිතවිලිද අමනාපයට බර හිතවිලිද කියලා ඒ හිතවිලි වල අන්තර්ගතය දැනගන්න පුළුවන්. නමුත් අර හිතවිලි එනකොටම භාවනා කැඩුනා ගිස්සර හොඳයි දැන් වැරදිලා කියලා මේ බලාපොරොත්තු අරමුණ පෙනුන්නේ කියලා ඒ ගතිය ලියුම පුරාවට දෝංකාරයක් නැත්තම් අඳෝල අඳෝනාවක් විදිහට පෙන්නලා තියෙනවා. ඉතින් ඒක නිසා පේන්න තියෙන අර භාවනාදී මේ ගොඩක් ඉදිරියට ගිහිල්ලා හිත මෝරච්ච ගතිය නෑ. ඒක කාගෙත් එහෙම තමයි පටන් ගන්නකොට. ඒ නිසා හිතවිලි නම් එන්නේ හිතවිලි මොන වගේ වද කියලා බලන්න. අතීත හිතවිලිද අනාගත හිතවිලිද මනාප හිතවිලිද අමනාප හිතවිලිද අවසන හිතවිලිද කිය හිතවිලි අන්තර්ගතය බලන්න හිතවිලි පමණක් තියෙනවා. හිතවිලි මූල කර්මස්ථානෙත් එක්ක තියෙනවා නම් හිතවිලි වල අන්තර්ගතය බලන්න යන්න එපා. නමුත් හිතවිලි විතරක් එනවා නම් එහෙම බලන්න බෑ හිතවිලි පිළිබඳ ද්වේෂය තියෙනවා. හිතවිලි වල අරියාදුව තියෙනවා. හිතවිලි මට හතුරෙක් කියලා හිතනවා. නමුත් ඒකට සාධාරණීකරණ තමයි හිතවිලිත් මම දැන් මෙතන සිද්ධ වෙන්නේ. ඒකත් හොඳ අරමුණක්. ඒක පිළිබඳව පශ්චාත්තාප වෙන්න එපා. ඒක විසින් මේක එන වෙලාවට ඒක කියන්න හදන පණිවිඩය මොකද්ද කියලා ගත්තනම් භාවනාවට බාධාවක් වෙන්නේ නැහැ. විශේෂ සත්‍යයට බාධාවක් වෙන්නේ නැහැ. දැනට නම් බාධාවක් කරගෙන ලියලා තියෙන්නේ. ඉතින් අනිත් දවසේ මතුවෙන සද්දයක් නම් හිතවිල්ලක් නම් වේදනාවක් නම් ඒක දිහා බලලා ඒකේ ස්වභාව ලක්ෂණ ගති අන්තර්ගතය මොකද්ද කියලා වාර්තා කරන්න මේ උනන්දු වෙන්නේ. අතිගෞරවනීය ස්වාමීන් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානය ආනාපානය ඊයේ දිනේදී ධර්මදේශනාවේ ප්‍රකාශ වූ පරිදි ආනාපාන ආනාපානයේදී ආනාපාන සතිය පිහිටුවන කෙනෙකුට යම් අවස්ථාවකදී හුස්ම රැල්ල නොදැනී ගිය පසු කිසි දෙයක් නොදැනී යන වෙලාවක් බ්ලැන්ක් අත්විඳි තත්වයක් අත්විඳින බවයි. මෙම අවස්ථාව මා විසින් මීට මාස 4කට පමණ පෙර සිට වරින් වර අත්දකින ලදී. ඒ අවස්ථාවේදී මා සැකකලේ මට යම් වැරැද්දක් සිදු වීද යන්නයි. මෙය නිନ୍ଦ යාමක් නොවන බව මට ප්‍රත්‍යක්ෂයි. නිନ୍ଦ ගිය විට එකවරට අවදි වී ශරීරයට ටිකක් අපහසු ගතියක් දැනේ. මෙම අවස්ථාවේදී යලිත් යම් යම් සිතුවිලි සිතට ඇවිත් ටික වේලාවක් ගත වූ පසු ඊතා සැහැල්ලුවෙන් පර්යංකයෙන් නැගී නැගීමට හැකිවනු ඇත. ඉදිරි භාවනා කරගෙන යාම සඳහා යම් උපදේශයක් ඔබ වහන්සේගෙන් ඊතා ගෞරවයෙන් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒ වගේ අර අරමුණ කිවිලා තුනී වෙලා අරමුණු නැති තත්වයකටපත් වෙනවා කියන එක වෙන්නේ ඉස්සෙල්ල ඉස්සෙල්ලා විතරයි. පහු වෙනකොට තේරෙනවා මේ අරමුණු තිබුණාට ඇඟේ වදින්නේ නැහැ. ඒවට දුරස්තව මේ සද්ද තිබුණාට මට නෙවෙයි කතා කරන්නේ පැත්තක තියෙනවා. වේදනාවක් තියෙනවා. ඉතින් මං ඉන්න බවට විතරයි මේ වේදනාව තියෙන්නේ නොදැරියකි මට්ටමක නැහැ. හිතවිලි එනවා මම හිතපුවා නෙවෙයි. ඒ නිසා වයින් කෙලසෙන ගතිය නැතුව ඉන්න පුළුවන් බව පහු වෙනකොට තේරෙයි. එතකොට Tamanට නිකන් අර අවස්ථාව කුතුහලයක් නැහැ කෝඩු ගතියක් නැතුව විඳ ගන්න පුළුවන් වෙනවා මේක තව තවත් හුරු වෙනකොට සිද්ධි වෙනකොට ඊට අමතරව තව එකක් තමයි යම් වෙලාවක මේ தત્ත්වය ගිලීලා ආයෙත් වේදනාවකින් සද්දකින් හිතවිල්ලකින් හෝ මූල කර්මස්ථානයෙන් හිත හිතට අරමුණු එන්න පටන් අරගත්තොත් ආයෙත් අලුතෙන්ම භාවනා කරන කෙනෙක් වගේ ඒ මතුවෙච්ච යම් හෝ අරමුණක් දිගේ සත්‍ය පාත්තන්න ගියොත් මානසිකාරය පාත්තන්න ගියොත් තමන් හිතනට වැඩි වේගයකින් ඒක ආය නැති වෙලා ආය විවේකයට යනවා හැබැයි තමන් හිතනට වැඩි ඉක්මනින් ආය ආරමුණු වෙනවා ආය ආරමුණු නැති වෙනවා ආය ආරමුණු වෙනවා ආනෝ විදිහට ඒක පරියන්කයක් ඇතුලේ 10 15 වතාවක් ආරමුණු එනවා ඒ කාගේද කාගවත් න්‍යාය පත්‍රයකට නෙවෙයි ආරමුණු නැති වෙනවා ඒත් කාගවත් න්‍යාය පත්‍රයකට නෙවෙයි එව්වා දෙක අතර අන්‍යෝන්‍ය සාපේක්ෂ සම්බන්ධයක් තියෙනවා. නැති වෙලා හිටියොත් ඇතිවීම සිද්ධ වෙනවා. ඇති වෙලා හිටියොත් නැතිවීම සිද්ධ වෙනවා. මෙන්න මේ දෙකේ තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය, අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය දැක ගන්න පුළුවන් වුණොත් පේනවා. ඒක කලින් සකස් කරපු සර වැඩසටහනකට වැඩ කරන එකක් වගේ. මගේ රුචියට, මගේ මන අපිට, මගේ චේතනාවට නෙමෙයි වෙන්නේ. ඒකෝට තමයි මේ සිද්ධිය පුළුවන් තරම් දුරස්තව බලන්න පුළුවන් ගතියක් වෙනවා. ඒ කොච්චර බලන්න ඕනද කියනවනම් ඒ හිතවිලි ආවයි කියලා මනාපෙත් නොවි හිතවිලි නැති උනායි කියලා ඒකටත් තමනාපයක් හෝ මනාපයක් නොවි මේ දෙකම හුදු හේතුඵල ධර්ම දෙකක් විතරයි මේ පුදු දෙක හුදු අන්‍යෝන්‍ය ප්‍රත්‍යක් විතරයි මේකට මං දුක් කරදර ගන්න ගියොත් මං පෘථග්ජන භූමියට වැටෙනවා මේක හේතුඵල ධර්මයක් සිද්ධ වෙන්නේ අස්පනා පිට සිද්ධ වෙනවා මේකට දුක් කරදර නොගෙන සිටීමේ හැකියාවක් වෙනවා භාවනා කරන කෙනාට ඒක අයිතිවාසිකමක් කරගන්න ඒ දෙන්න කොයි පැත්තට තට්ටු මාරුව දැම්මත් සතියට මොකුත් වෙන්නේ ඒ නියම ආකල්පකින් ගෙල්ල බැලුවොත් හිතවිලි වේදනා සද්ද මූල කර්මස්ථානයේ තිබුණත් මොනවාවකත්ම නැහැ කියන එකක් අපි ආදර්ශ වශයෙන් අරගත්තත් ඒක තිබුණත් ওই දෙක දිහාම බලනකොට සතියේ කැළඹිල්ලක් අවශ්‍යම නැහැ තිබුණා හෝ නැති වුණා හෝ දෙකටම සමහිත පාත්තන්න පුළුවන් නම් අපිට ඒකෙන් කිපෙන ගතිය නැති වෙනවා. ඒකෙන් දැවෙන තැවෙන ගතිය නැති වෙනවා. ඒ නිසා ඒකට පුහුණුවක් මේ ඇති කළා තියෙන නිසා ඒක පරියන්කයකදීම මේ හිස්තැනට යෑම නැවත අරමුණු මතුවීම ඒ අරමුණු මත නැවත භාවනා කළ ආයෙ හිතෙන්ට යෑම නැවත අරමුණු මතුවීම කියන මේ ක්‍රියාවලිය දිගින් දිගට කරන්න සූදානම් ශරීරයෙන් ලෑස්තියකින් ගියොත් යෝගාවචරයට පරියන්කේ අන්තිමට වෙනකොට අරමුණ ඇති බවත් නැති බවත් ලොකු වෙනසක් නැහැ. බලාගෙන ඉන්න පුළුවන් ගතියක් එනවා. ඒක නෑ ඊට පස්සේ නැගිටලා ගියත් පරියන්කේ නැගිටලා ගියත් මේ මනසේ මොකද වෙන්නේ කියලා සෑහෙන වார்த்தාවක් දෙන්න පුළුවන්. සෑහෙන පොත් බැීමක් සිදු කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉරියව්වෙන් නිදහස් වෙනවා. සක්මණේදිත් ওই ටිකම තමයි වෙන්නේ. හිටගෙන ඉන්නකොටත් ওই ටික තමයි වෙන්නේ. ඉඳගෙන ඉන්නකොටත් ওই ටික තමයි වෙන්නේ. නිින්ද යනකම් හිතෙත් එන්නේ ওই ටික තමයි කියලා අර මේ ඉරියව්වේ මූල කර්මස්ථානයේ ඇති බවින් නැති බවින් නිදහස් තත්වයකට යන්න පුළුවන්. ඒක ටිකක් පුහුණු කරලම එහෙම නැත්නම් කියනනම් අත්දකලම අත්තරදී හරහම යන්න ඕන. ඒ දෙක සඳහා උපදේශයක් වශයෙන් වෙන්න තියෙන්නේ අරමුණ නැවත ආවයි කියලා පරියන්කෙන් නැගිටින්න එපා. ඒ අරමුණ මත ටිකට භාවනා කරන්න. ඉස්සරහට ওই කියන සම්පූර්ණ මුකුත් නැත්ත්වයක් වෙන්නේ තියෙන දේවල් අකර්මණ්‍ය වෙන එක වෙනවා. විෂූණ වෙන තත්ත්වයටපත් වෙනවා. ලීන වෙන තත්ත්වයටපත් වෙනවා. එතකොටත් ඒකේ නොතැවරි ගා ගන්නතු ඉන්න පුළුවන් වෙනවා. ඒ හරහා මේකේ වශී භාවය නැත්නම් සිද්ධ කිරීම දිගට දිගට කරන එකයි කරන්න ඕන. අවසරයි සාමීන් වහන්ස මට තේරුණ විදිහට ඔබ වහන්සේ ධර්මදේශනාවේදී දේශනා කරා ආනාපාන භාවනාවේදී අතීත අනාගත මනාප අමනාප අතහැරීම් මතුවන්නේ පළමු ධානයේදී උපචාර සමාධිය බව තව දුරටත් විස්තර කළා ආනාපාන භාවනාවේදී මෙනෙහි නොකර හිඳීම විතක්ක අත්‍යරය අත්‍යරය අත්‍යරි විට ඇතිවන සමාධිය අර්පණා සමාධිය බව මෙම දෙවන ධානයේදී ඇතිවන බවත් ইহත සමාධි මට්ටම් දෙකේදී ආලෝක සංඥා ඇතිවන්නේද එසේ නොවේ නම් හිස්තාවයක්ද මට තේරෙන විදිහට හිස්තාවයක් විය නොහැක මේ අවස්ථා දෙකේදී ආලෝක සංඥා මතුවනවා විය හැක මන්ද මම එය කීප විටක් අත්දැක ඇතිමුත් ආලෝක සංඥාව තදින් ඉස්මතු වූ විට ආනාපාන අභිභව ආලෝකයේ ජයගනි. ඒ විනාඩි 10ක් 15ක් පමණ තිබී ආලෝකයේ බැසෙයි. එවිට මම මුලින් සිටි සාමාන්‍ය ස්වභාවයට පත් නැවත එම පරයන්කේම මූල කර්මස්ථානයට යා යුතුය. නමුත් කායික වේදනා නොමැත. ඇතැම් විට නැවතද ආලෝක මතුවේ. මම කිසිසේත්ම ආනාපානය මෙනෙහි නොකරන අයෙක්මි. තරමක් පළපුරුදු යෝගිනියකි. ইহත අවස්ථාව වරහන් ඇතුලේ සිද්ධිය තේරුම් ගැනීමට උපදේශයක් පතමි. කාලයක සිට මේ తත්වය තේරුම් ගැනීමට නොයෙක් උත්සාහයක් ගත අයෙක්මි. චිත්ත සමාධියේදී භාවනාව ඉබේ යන බවක් දැනේ. විමර්ශා සමාධිය ඇති කර ගන්නා තද ඉවසිලි බවක් හා විමසිලි බවක් තිබිය යුතු බව තේරේ. මට වැටහි ඇති අයුරු වැරදි නම් ගෞරවයෙන් පහදා දෙන්න. මන්ද මේ අවස්ථාව වටහා ගන්න බොහෝ කාලයක් පත්තපතා සිටි අයෙක්මි. ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා. මේක සඳහා සාකච්ඡාවෙන් තේරුම් ගන්න පුළුවන්. කමඨාන් සුද්ධ කිරීමේ තේරුම් ගෑනවා. නමුත් මේක ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත කරනකොට ඒ මූල ධර්ම දැනුම නැති වුණත්, කමඨාන සුද්ධ නැති වුණත් ඉබේම ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අර විසඳුනේ නැත්තම් සැක දැරලා දැනගත්තේ නැත්තම් දිගින් දිගට කරගෙන යන්න බැරි වෙනවා. හිත වැටෙනවා. ඉතින් ඒ නිසායි මේ කමඨාන් සුද්ධ කිරීම, පොත්පත් කියවීම ආදී දේවල් වලින් හිතට ධෛර්යයක් දෙන්නේ නැහැ නේ යන පාර හරි. ඕක නැවත නැවත කරන එකයි කරන්න තියෙන්නේ. ඒක සඳහා අපි සද්ධාව කියලා කියනවා. ඉතින් ඒ සාමාන්‍ය සද්ධාව එතන තිබිලා බෑ. එතන ඕකප්පන සද්ධාව කියලා මේ කට කටගත්ත ධූරේ බිබනොත් අප දිගට කරන්න ඕනේ. ඒක නිසා මේක එක එකනා එක එකනාට වෙනස් වෙනවා. එනිසා හරියටම වගුවක දාලා එහෙම නැත්නම් ප්‍රස්තාරයක් ගහලා පෙන්නන්න පුළුවන් එකක් නෙමෙයි. චෛසික ධර්ම ගැන කතා කරන්නේ. නමුත් Tamanට ආවේනික දේ Tamanගේ වශී භාවය සඳහා එකයි කරන්න තියෙන්නේ දිගට දිගට මේක නැවත නැවත කරන්න මොන පොතේ තියෙන එකක්වත් නැවත Tamanට සිද්ධ වෙන්නේ මොන අහපු දෙයක්වත් වෙන්නේ නැහැ. ඒකෙන් ඇති වෙන ධෛර්යය තුල Tamanටම ආවේනික පාර තමන් කපා ගන්නවා. ඒක නිසා ධෛර්යයෙන් දිගට කරගෙන යන්න සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න සුදුසු හිලා ඒ ගැන භාවනා කරලා ලියවිච්ච පොත් తీරණ කීවට ප්‍රශ්නකුත් නැහැ. නමුත් එකකින්වත් නැවත නැවත භාවනා කිරීමෙන් ලැබෙන ප්‍රත්‍යක්ෂයේ තෙද ලැබෙන්නේ නැහැ. ශාදිකට කරනකොට කරනකොට Tamante අර සැකවිච්චි කැළඹිච්ච හිත තැම්පත් වෙන්න පටන් අර ගන්නවා. එක උත්තරයි මේකට තියෙන්නේ නැවත නැති කිරීම. ඒකට අනුපස්සනාව කියලා කියනවා. දැකපු දේ අනුව අනුව නැවත නැවත දකින්න ඕන. ඒ නිසා හිත දහිත කරගන්නයි මම මේ කතා කරන්නේ. පුළුවන් තරම් ඒකට අදාළ පහසුබිම් සකස් කරලා දීලා අත්දකින්න අරින්න හිතට දිගටම. අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස ප්‍රකාශයක් මේක තියෙන්නේ. පළමු දිනේදී කිසිම සමාධිමත් බවක් නොදැන සිටිමුත් දෙවන තෙවන දිනවන විට කුළුහරකෙක් වගේ තිබූ සිත සක්මනහා පර්යංක භාවනාව නිසා සමාහිත උන බව දැනුණා. මේ සමාහිත බව දකිමින් සතිය මූල කර්මස්ථානයේ තබා සිටින විට හරිම සුන්දර දසුනකට හිත ගියා. ස්වාමීනි අද උදේ 7:30ට ඔබ වහන්සේ පවත්වපු ධර්මදේශනාවට සවන් දී එයින් නැගිට භාවනා ශාලාව අමදා සක්මනට සමවැදී අවසානයේ පරයන්ක භාවනාවට හිත බැස මූල කර්මස්ථානයේ හිත තබා මෙනෙහි කරන විට හිත ආශ්වාසයෙන් ප්‍රශ්වාසයේත් හොඳින් පිහිටන් පිහිටන්න ගත්තා. ටික වේලාවක් යන විට ආශ්වාස රූපයත් ප්‍රශ්වාස රූපයත් දැනෙන්න ගත්තා. තවත් මේ හොඳින් නිරීක්ෂණය කරන විට මට පෙනී ගියා ආශ්වාස රූපය හට අරගෙන වෙනස් වෙලා නැති වෙලා යනවා. මේ බව මම නැවත නැවත බලන්න බලන්න ඊතා පිරිසිදුව හට අරගෙන නිරුද්ධ වෙන අයුරු නුවණින් බලාගෙන සිටියා. නැවතද මම ප්‍රශ්වාසය එනම් ප්‍රශ්වාස රූපය හට අරගෙන වෙනස් වෙලා ක්ෂණයකින් නැතිවන අයුරු දුටුවෙමි. හරි පුදුමයකි. හට අරගෙන නිරුද්ධ වන රූප දෙස බලා සිටින විට මා දුටුවා මේ ආශ්වාස රූපය විඳින ආකාරය එයද ක්ෂණයෙන් නිරුද්ධ වුණා. ප්‍රශ්වාස රූපයේද විඳිමින් නිරුද්ධ වන හැටි දුටුවා. ඊට පසුව ස්වාමීනි මේ ආශ්වාස රූප හඳුනා ගන්න හැටි ආශ්වාසයක් කියලා ප්‍රශ්වාස රූපය හඳුනාගෙන නිරුද්ධ වන හැටි ආශ්වාස රූප ප්‍රශ්වාස රූප කෙරෙහි චේතනා පහළ වෙලා ඒ සමගම නැති වෙන හැටිත් ආශ්වාස රූප දැනගෙන නැති වෙන හැටිත් ප්‍රශ්වාස රූප දැනගෙන නැති වෙන ආකාරය දුටුවා. නැවත නැවත මා මේ පිළිබඳව දකින්න දකින්න ඊටා හොඳට මේ ප්‍රකට වුණා. මාලාත් සුතමය ඥානය මේට උපකාරී වුණායයි මට හැඟේ. පුදුම සතුටක් සිතට දැනිනි. ස්වාමීනි මේ මා දකින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන යන පංච උපාදානස්කන්ධය නේද? ස්වාමීනි ඔබ වහන්සේට ඔබ වහන්සේ මාව සුන්දර තැනකට රැගෙන විත් ඇති බව මට හැඟි. මෙලව නිවන අයදින මාහට අනුකම්පා කර වැරදි ඇතනම් නිවැරදි කර තව දියුණු කිරීමට අවවාද කරනසේක්වා. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය මානසික සුවය ලැබේවායි පතමි. තෙරුවන් සරණයි. මට කියන්න පුළුවන් ඔය වගේ දේ සතුටටපත් වෙන අවස්ථාවක් තියෙනවා අනිත් දවසේක නැති වුණාට පස්සේ ඉතින් ඔන්න පාරයිනේ වහබීල මැරිලා හිටියයි කියලා කියන්න පුළුවන්. ඒක තමයි භාවනාවේ හැටි. ඒක ඉඳපු ගමන් ඔය ප්‍රේම ජවනිකා එනවා. ඊට පස්සේ ඉතනවා මේක හැමදාම මේ පණිපදයක් ගන්නවා වගේ ප්‍රේමෙම තියෙයි කියලා. ඒ මේකක් වෙන්නේ වැටෙනවා මේ පිටිමි කෙනෙක් ලියලා තියෙන බව දන්නවා. මොකද උදේ බණ ආපු හොල්මනක් ඔය ලියලා තියෙන්නේ. එතකොට ගෑනු කටේ ලෝ කනගාටුකුත් ඇති වෙනවා. ඒව නොකිය හිටපන් මං කියන්නේ මේ දින දෙක කාලා කරබන හිටපියව කාටවත් කියන්නේ නැතුව ඒක පිටිමි අයට තේරෙන්නේ නැහැ. කාරණා දෙකයි ওই දෙකෙන් එකක්වත් මේ කමඨාන් සුද්ධ කිරීමට අදාළ කාරණා නෙවෙයි. භවනා කරගෙන යනකොට මේ වගේ ඊටාමත්ව පීතිජනක අවස්ථාවල් එනවා. ඊහා සමානව දුක දීලා එක නැතිලා. ඊට පස්සේ නැති වෙන දුක හා සමානව ආය ප්‍රීතිජනක අවස්ථාවෙදී දිගට කරන මිනිහා දිනු. ඔය වෙලාවක හරි අපි නතර කරන ප්‍රීතියෙන් නතර වුණා නම් ඉතින් ප්‍රීතිමත් වාක්‍යයක් ලියනවා. නතර කරනලාදී දුකක් තිබුණොත් බොහොම දුක්ඛ සහිත වාක්‍යයක් ලියනවා. ඒක මේ නාඩගමේ අතරමැද ජවනිකාවක් විතරයි. ඉතින් කවුරු හරි මේ හරහා දිගින් දිගට යනවනම් එයාට දුර නික්ෂේප නොකරපු කරාරින නැති යෝගාවචරයක් කියලා කියනවා. ඒ නිසා මේ වගේ වෙච්ච වෙලාවල සතුට වෙලා අධිෂ්ඨාන ශක්තිය එන හොඳටම ඒ දවසට පදනම් වෙච්ච කරුණු සමාධි නිමිත්ත අරගෙන ශක්ති ප්‍රමාණයෙන් සාමාන්‍ය බුද්ධිංගව නැවත නැවත සපයා දීමේ නැවත නැවතත් මේකට යන්න බොහොම බයපක්ෂව අදාළ කරුණු සපයලා දෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. එහෙම නැති වුණයි කියලා පස්ස ගහන්න එපා. මේ භාවනාවේ හැටි කාටවත් විශේෂ කරලා කරන එක නෙවෙයි. සතුටක් ඇති වෙනවා ඊට පස්සේ එහා සමාන ආය දුකක් ඇති වෙනවා ආය සැපක් එනවා. ඒ ඒකෙන් අදහස් කරන්නේ සතුටක් වෙනවා අපිට පෙර පින තියෙනවා. අපිට ඒකට අවශ්‍ය ප්‍රභවය තියෙනවා. විභව ශක්තිය තියෙනවා. එල්ල වුණොත් සතුටයි. එල්ල කරගන්න බැරි වුණොත් ඒ ඒ බල සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒ නිසා අපි සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ. නැවත නැතත් අර එකලස අර එල්ලේ ලබා ගන්න. ඒකට ඥානෙ මුසු වෙන්න ඕනේ. වීර්ය විතරක් නෙවෙයි ඥානෙ මුසු වෙන්න ඕනේ නිසා දිගින් දිගට කිරීම තමයි මේ ආයි ධෛර්යයෙන් මේ චිත්ත ශක්තියෙන් උකහාගත යුතු දේ ඒකල දිගට අපේක්ෂාවකින් තොරව කෙරෙන්න ඕනේ. දිගට කෙරුවොත් කරපු තරමට ධර්ම අතවාසියක් ලැබෙන්න පටන් ගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ අදට નિયમિત ඉදිරිපත් කළ හැකි ප්‍රකාශ සහ ප්‍රශ්න එතනින් නිමා වෙනවා. ඔය අපිට තව තියෙනවා පැය භාගයක් විතර කාලයක් ඉතුරුලා තියෙනවා. ඉතින් කාට හරි තියෙනවා නම් වෙන මේ සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න ප්‍රකාශන අපිට ඒ සඳහා වෙලාව ගන්න පුළුවන් වෙන් කරපු කාලය තුල තියෙන නිසා. හොඳයි විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි මේ පැය භාගයත් ආඳගමු. සක්මන් භාවනා සඳහා අපි තුනට නැවත රැස් වෙනවා.